වෙන ආකාරයට සබ්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. ඔන්න ඔය වැඩ තුන තමයි අපිට භාවනාව හැටියට පුහුණු කරන්නට තියෙන්නේ. දැන් මේ காரணා තුන අපි පුංචි කාලේ දහම් පාසල් යන කාලේ ඉඳලම අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපිට කියනකොට මේකේ අර්ථයත් සිතට එනවා. සබ්බපාපස්ස අකරණං කියන්නේ පව්කම් වලින් වැළකීම. එතකොට කුසලස් උපසම්පදා කියන්නේ කුසල් දහම් සම්පාදනය කිරීම. සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ සිත පිරිසිදු කිරීම. එතකොට මේ කාරණා තුන අපිට හොඳට හුරු පුරුදු. නමුත් මේ කාරණා තුනෙන් ප්‍රධාන වශයෙන්ම අදහස් කරන්නේ අපේ සිත පුහුණු කිරීමයි කියන එක අපි හුඟක් දෙනෙක් අවධානය යොමු කරලා නැහැ. සබපා පසකරණම් කියලා කිව්ව ගමන්ම අපිට මේ සත්තු මරණ එකෙන් වැළකීම, හොරකම් කරන එකෙන් වැළකීම වගේ කායික ක්‍රියාකාරකම්, වාචසික ක්‍රියාකාරකම් ටිකක් තමයි සිහිපත් එතකොට ඒ භෞතික වශයෙන් අපි දේවල් වලින් වැළකීලා ඉන්න එක අවශ්‍යයි ඒක ඒක ගැනෙන්නේ සීලය කියන කොටසටයි භාවනාව කියන කොටසට ගැනෙන්නේ අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නට අපේ මනස පුහුණු කරන්නේ කොහොමද අපි පව්කම් වලින් අපේ සිත කොහොමද මුදවගන්නේ ඒ පව්කම් කිරීම සම්බන්ධව එහෙම නැත්නම් අකුසලය පිළිබඳව යම් යම් දුර්වල මනෝභාවයන් අපේ සිත් තුළ ජනිත වෙන්නේ කවර ආකාරයෙන්ද ඒවා ඇති වෙන්න හේතු මොනවාද ඒවා වෙනස් කරන්නේ කොහොමද? මෙහෙම අපි ගැඹුරින් අධ්‍යයනය කළොත් ඒ සබ්බපාපස්ස අකරණං කියන මේ මූලික කාරණය හුදෙක් බාහිර පව්කම් වලින් වැළකීම පමණක් නෙමේ අපේ සිත පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඒ කියන්නේ බාහිර කාරණායකට ඇතුළත් නැහැ කියන එක නෙමෙයි. සබ්බපාපස් අකරණම් කිව්වන් පස්සේ සත්ව මරණයකින් වළකින්න හොරකම් කිරීමෙන් වළකින්න කියන එකත් එකට ඇතුළත්. හැබැයි වඩා ගැඹුරට යනකොට අපි ඒ සත්තු මරන්නට ඇතිවෙන ද්වේෂ සහගත මනෝභාවය හරියට හඳුනාගෙන ඒක දුරු කිරීම කියන තැනට අපේ සිත පුහුණු කරන්න පුළුවන් නම් එතකොට අපි භාවනාව කියන තැනටයි අවතීර්ණ වෙන්නේ. එතකොට බොරු කියන්නේ වැලකිලා ඉන්න එක අවශ්‍යයි. හැබැයි බොරු කියලා අන් අය රවටන්නට ඕන කියන අදහස අපේ සිතේ ඇතිවීම වළක්වා ගන්නට අපි උත්සාහ කරනවා නම් එතකොට භාවනාව කියන තැනටයි අපේ අවධානය යොමු වෙන්නේ. ඊට පස්සේ කුසලස් උපසම්පදා කියලා කිව්වන් පස්සේ පින්කම් කිරීම විවිධාකාරයෙන් අපි සිද්ධ කරනවා. හැබැයි භෞතික වශයෙන් දේවල් කළාට දන් දුන්නට එතනදී පවතින මනෝභාවය මොකක්ද කියලා අපි හරියට හඳුනාගන්නේ නැහැ. හරියට හඳුනාගෙන එහිදී අපිට නිවැරදි මනෝභාවය අවදි කරගන්නට පුළුවන් ඒක තමයි භාවනාව හැටියට අපි පුරුදු පුහුණු කළ යුත්තේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සිත පිරිසිදු කිරීම. සිත පිරිසිදු කරන්නට නම් සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින්. කෙලෙස් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝක ස්වභාවය, සංස්කාර ධර්මයන්ගේ නිවැරදි ස්වභාවය නොයැටීම නිසා. ඒතර යම්කිසි කෙනෙකුට ඒ අවිද්‍යාව, මෝහය ටිකෙන් ටික අඩු කරලා ප්‍රඥාව, සම්මාදිට්ඨිය අවදි කරන්නට පුළුවන් නම් ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට ඒ තනත්තාට ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය ප්‍රකට වෙනවා. මනසේ අර කෙලස් අඳුර දුරු වෙලා, කෙලස් කිලුට දුරු වෙලා සිත අනුක්‍රමයෙන් පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට දල වශයෙන් සරල විදිහට කිව්වොත් මෙන්න මේ වැඩ තුන තමයි අපිට කරන්න තියෙන්නේ අකුසල ධර්ම පාප ධර්ම අසත් ධර්ම සිතෙහි හටගන්නා ආකාරය හඳුනාගෙන ඒවා දුරු කිරීමත් කුසල ධර්ම සත් ධර්ම බෝධිපාක්ෂික ධර්ම ගුණ ධර්ම පාරමිතා ධර්ම හඳුනාගෙන ඒවා අවදි කිරීමත් පුහුණු කිරීමත් ඒ වගේම ප්‍රඥාව අවදි කරමින් ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒ ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීමත් කියන මෙන්න මේ காரணා තුන තමයි භාවනාව හැටියට අපිට ප්‍රගුණ කරන්නට තියෙන්නේ. දැන් එතකොට අපි කුමක් සඳහාද භාවනා කළ යුත්තේ? දැන් අර මුලින් අපි කියවනේ Tamanගේ මනසින් මේ ප්‍රශ්නේ අවංකව අහලා බලන්න කියලා. එතකොට විවිධ අදහස් විවිධ ආකල්ප අපි තුල තියෙන්නට පුළුවන්. හැබැයි මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන අපි භාවනා කළ යුත්තේ කුමක් සඳහාද අපේ මනසේ තියෙන දුර්වලකම් දුරු කරගන්න යහගුණ දියුණු කරගන්න ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීමට මෙන්න මේ කාරණා තුන සඳහා තමයි අපි භාවනා කළ යුත්තේ නිවන් දකින්නවා කියලා කියන්නේ කෙලස් නසනවා. කෙලස් නසන්නට නම් ওই වැඩ තුන අපි පුරුදු පුහුණු කරන්න ඕන. එතකොට නිවන් දකින්නට මෙපිට නිවන් දැකීමෙන් මෙපිට අපට පවතින ජීවිතය අර්ථවත් කරගන්නට නම් දුර්වලකම් අඩු කරගන්නට ඕන, ಗುಣ දියුණු කරගන්නට ඕන. ඒ වගේම ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දීමේ හැකියාව අපේ සිත් සතන් තුළ අවදි කරගන්නට ඕන. එහෙමනම් කෙනෙකුට නිවන් දැකීම සඳහා නිවනින් මෙපිට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණා තුනක් තමයි මානසික දුර්වලකම් දුරු කර ගැනීම සහ ಗುಣ අවදි කර ගැනීම ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට මනස පුහුණු කර ගැනීම ප්‍රඥාවෙන් ලෝකය වටහා ගැනීම එතකොට මෙන්න මේ කාරණා තුන සඳහා තමයි අපි භාවනා කළ යුත්තේ අපේ භාවනාව ඉලක්ක විය යුත්තේ එතකොට Taman තුල මේ වෙනකොට තියෙන අදහස් මොකක් වුණත් අපි භාවනා කල යුත්තේ කුමක් සඳහාද මෙන්න මේ අරමුණු සඳහායි කියලා අපි નિවරදිව අපේ සිත අවදි කරගන්නට ඕන පැහැදිලි දැක්මක් ඇති කරගන්නට ඕන. ඒ භාවනාව